තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි සති හතක් මුළුල්ලේම කතා බහ කළේ නැවැත්ම සඳහා පැවැත්ම කියන මේ මාතෘකාව පාදක කොටගෙන විවිධ සූත්‍ර දේශනාවන් ඇසුරු කරගෙන විමුක්තිය සඳහා යන ගමනේදී අපේ පැවැත්ම කෙසේ සකසා ගත යුතුද කියන කාරණයයි. ඉතින් අපි පසුගිය සතියේ කතා බහ කළේ සිගාලෝවාද සූත්‍රයේහි සදිසා ඇසුරු කොටගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සමාජ භූමිකා සම්බන්ධව. එතකොට ඒ භූමිකාවල අපි භූමිකා හතරක් පිළිබඳව කතා කළා. මාතෘ පිතෘ භූමිකාව සහ දූදරු භූමිකාව එකට අරගෙන කතා කළා. ඊළඟට ගුරු ශිෂ්‍ය භූමිකාව ඊළඟට අඹදරු භූමිකාව ඊළඟට මිත්‍ර භූමිකාව කියන මේ භූමිකාවන් පිළිබඳව අපි කතා බහ කළා. එතකොට අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඉතිරි භූමිකා දෙක පිළිබඳව යට දිසාව හැටියට දැක්වෙන කම්කරුවන් පිළිබඳව ස්වාමියෙකුගේ භූමිකාව එතකොට ස්වාමියා පිළිබඳව කම්කරුවන්ගේ භූමිකාව ඊළඟට උඩ දිසාව හැටියට කියවෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ භූමිකාව සහ ගෘහස්තයින්ගේ භූමිකාව කෙසේ පවත්වා ගත යුතුද කියන මේ කාරණා පාදක කොටගෙන අපි නැවත නැවතත් සිහිපත් කළා මේ කරුණු වලදී අපි කුඩා කාලේ දහම් පාසල යන කාලේ ඉඳලා ඉගෙනගත්තු කාරණා ටිකක් සුගාලෝවාද සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ එතකොට අපි මෙහිදී කතා බහ කරන්නේ ඒවා කරුණු හැටියටම නෙමෙයි ඒවාෙහි අන්තර්ගතව පවතින අපේ අවධානය යොමු කළ යුතු විශේෂ අවස්ථා පිළිබඳව මොකද නැවැත්ම සඳහා අපි මේ පැවැත්ම ගෙන යනකොට එහිදී අපි විශේෂයෙන් සැලකිලිමත් වේ යුතු කාරණා පිළිබඳව තමයි අපි මෙහිදී විශේෂයෙන් මතකොට කතා කරන්නේ. දැන් යට දිශාව ගත්තහම දසිගස් කම්කරු ඒ පිරිස තමයි බුදුරජාණන් වහන්සේ යට දිශාව හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් මෙතනදී වැදගත්ම වෙන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සිගාලෝවාද සූත්‍රයේදී සදිසා নমස්කාරයේ හැටියට තමයි දක්වන්නේ. එතකොට සදිසා নমස්කාරය කියලා කිව්වහම අපි ඒ ඒ දිසාවලට අනුයුක්ත කරලා ඉන්න පිරිසට වන්දනාමාන කරනවා කියන අර්ථයම නෙමෙයි ඒ පිරිස් ධාර්මිකව භජනය කරන්නේ කොහොමද එතකොට ඒක තමයි මේ දිසාව નિවරදිව පරිහරණය කිරීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දිසාව කියන එක පැත්තකින් තිබ්බහම අපි මෙහිදී කතා කරන්නේ භූමිකාවන් හැටියට. එතකොට මේ භූමිකාවන් වල ධාර්මික පැවැත්ම අපි નિවරදිව පවත්වාගෙන ගියොත් තමයි එතන සමබර බව එහෙම නැත්නම් ඒ ධාර්මික බව එතන සුරක්ෂිත කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට යට දිශාව හැටියට ගත්තහම දසිදස් කම්කරු තමන්ගේ වැඩ කටයුතු කරගන්න තමන්ට උපකාර කරන පිරිස. එතකොට ඒ පිරිසත් එක්කලා කටයුතු කිරීමත් ධාර්මිකව පවත්වා ගැනීම තුල තමයි මේ සමාජය දිගු කලක් යහපත්ව පවත්වන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතනදී අපිට අවධාරණය කරන වැදගත්ම කාරණේ තමයි පෙනුනේ අපිට හැම කෙනෙකුගේම සහයෝගය අවශ්‍යයි මේ සමාජයේ ජීවත් වෙනකොට. එතකොට මට තනියම ජීවත් වෙන්න පුළුවන් අනිත් අයගේ උදව්පකාර මට අවශ්‍ය නැහැ කියලා ඒ විදිහට අපිට පෞද්ගලිකව මේ ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්න අපිට ඉඩක් නැහැ. අපි බොහෝ අවස්ථාවලදී සිහිපත් කරන්නේ සතා සිව්පා වගේ පවා ගහ කොළවල පවා ඒ හැම දෙයකම සහයෝගය අපට අවශ්‍ය වෙන ජීවිතේ පවත්වා ගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු කෙනෙක් දැන් ලංකාවේ හැටියට කියනවා නම් සම්බෝල ටිකක් හදාගෙන බත් ටිකක් අනුභව කරන කෙනෙක් තමන් කුඹුර වපුරලා ඒ කුඹුරේ අස්වැන්න අරගෙන මත සපයාගෙන ඊළඟට පොල් ගහ හිටවගෙන මිරිස් ගහ හිටවගෙන ලුණු ගහ හිටවගෙන ඒ විදිහට තමන් සම්මෝලේ සකස් කරගෙන බත සකස් කරගෙන අනුභව කරන කෙනෙකුටවත් මම ලෝකෙට ණය නැහැ මම ලෝකෙට බරක් නැහැ මට ලෝකේ අනිත් අයගේ සහයෝගය ඇතත් නැතත් මට ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ විදිහට හිතන්න ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් ඒකට හේතුව අර සියල්ලම සකස් කරගත්තා වුණත් අර සම්බෝලේ රසකරනද මොහොතෙන් ලුණු ටික තමන්ගේ බත්පතට තමන් ගිහිල්ලා පොල් කටුවකට ලුණු ටික අරන් ආව නෙමෙයි. ඒතර මොහොතේ තියෙන ලුණු වතුර ටික තමන්ගේ බත්පතේ තියෙන සම්බෝලේ රසකරන බත්පත දක්වා එනකොට දහස් ගණනක් පිරිසකගේ දහඩිය කඳුළු මතින් තමයි තමන්ගේ බත්පතට මේ ලුණු ටික පැමිණෙන්නේ. එතකොට අනිත් ඔක්කොම තමන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත වෙන්න පුළුවන්. නමුත් අපිට සම්මෝලයිපතුයි අනුභව කරනකොටවත් මම ලෝකෙට ණයක් නැහැ බරක් නැහැ මම ස්වාධීනවයි මේ ජීවිතේ පවත්වන්නේ කියලා අපිට එහෙම හිතන්න එහෙම කතා කරන්න ඉඩක් නැහැ. ඉතින් කෙනෙක් එතනදි කියන්න පුළුවන් නැහැ මම මුදල් දීලානේ ගත්තේ. ඉතින් අපිට මුදල් තියෙනවා නම් ඒවත් එක්කලා ඕන දෙයක් කරන්න පුළුවන් කියන එහෙම අදහසක් එන්න පුළුවන්. නමුත් මුදලින් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි මුදල් දුන්නා වුණාට අනිත් අය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ඒගොල්ලෝ තමන්ගේ වගකීම යුතුයකම ඉටු කරන්නේ නැතිනම් ඒගොල්ලෝ වර්ජනය කළොත් එතනින් එහාට මුදල් තිබුණා කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් හැටියට දීර්ඝ කාලයක් ඉගෙනගෙන පුහුණුව ලබලා රෝගීන්ට ප්‍රතිකාර කරන්නට ක්‍රියාත්මක වීමේදී වෛද්‍යවරයාගේ භූමිකාව ඉතාම ප්‍රබල භූමිකාවක්. නමුත් රෝහලක අර සුද්ධ පවිත්‍ර කරන සාමාන්‍ය සේවකයෝ ටික වර්ජනය කළොත් එහෙම ඒගොල්ලෝ වැඩ නොකර හිටියොත් අර වෛද්‍යවරයාගේ දක්ෂතාවයේ තිබුණා කියලා දැනුගත්කම තිබුණා කියලා වෛද්‍යවරයාට විතරක් ගිහිල්ලා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සමස්ත යාන්ත්‍රණය අකණ්ඩව ක්‍රියාත්මක වුණොත් තමයි හැම දෙයක්ම හොඳින් පවත්වන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ යාන්ත්‍රණය තුළ යම් කිවි යම් කිසි අර්බුදයක් මතුවෙනවා නම් ඒ අර්බුදය මතුවෙන්නේ වඩා වැදගත් මෙන්න මේ චරිතයයි මේ චරිතය නැති වුණොත් මේක කරන්න බෑ කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ හැම චරිතයක්ම වැදගත්. දැන් වෛද්‍යවරයා නැති වුණොත් ප්‍රතිකාර කරන්නට බෑ තමයි. එතකොට ඒක අපිට පිළිගන්න වෙනවා. හැබැයි අර සාමාන්‍ය සුළු සේවකයා වර්ජණය කළොත් වෛද්‍යවරයාටත් එතකොට වැඩක් කරගන්නට බැරි වෙනවා. ඒතකොට වෛද්‍යවරයාගේ භූමිකාව එතන වඩා උසස්ය සුළු සේවකයාගේ භූමිකාව වඩා පහත්ය කියලා එහෙම අපිට වෙන් කරන්න බෑ. සමාජ සංස්ථාවක් හැටියට ක්‍රියාකාරී යාන්ත්‍රණයක් හැටියට ගත්තාම මේ හැම කෙනෙකුගෙන්ම ලැබෙන කාර්යභාරය වැදගත් අපි තව උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු ගෙයක් හදනකොට වඩා වැදගත් වෙන්නේ ගඩොල්ද වැලිද සිමෙන්තිද එහෙම නැත්නම් ලී දඬුද උලුද එහෙම නැත්නම් ඇනද මේ මොනවද වඩා වැදගත් එහෙම කියලා අපින් අහුවොත් අපිට ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ ඒකාන්තික උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ මෙන්න මේක තමයි වඩා වැදගත් වෙන්නේ කියලා කියන්න බෑ ඒ මොකද වැලිය ඕනතන්ට වැලිය අවශ්‍යයි. ඒක ගල් වලින් කරන්න බෑ. සිමෙන්ති ඕනතන්ට සිමෙන්ති අවශ්‍යයි. ඒක අපි හිතමු ලී දඩු වලින් හරි එහෙම නැත්නම් වෙනත් දෙයකින් ඒ ඒ කාර්ය කරන්න බෑ. ඒකට ආදේශකයක් ඕන නම් මැටි වගේ එහෙම දෙයක් සකසගත්ත හැකි. එහෙම නැතු ඒක වෙනත් කාර්ය වෙනත් ද්‍රව්‍යයකින් ඒ අවශ්‍යතාවය සම්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ලීයෙන් කරන්න ඕන කාර්ය ලීයෙන් උළු වලින් කරන්න ඕන කාර්ය උළු වලින් දැන් අපි හිතමු ඒකේ අපිට පොඩිම දේ හැටියට පෙනෙන්නේ ඇණයක් නම් එතකොට ඒ ඇණෙන් කරන්න ඕන දේ අනිත් ඒවායින් කරන්න බෑ එතකොට දැන් උළු වලට වඩා gadol වලට වඩා ගල් වලට වඩා වැලි වලට වඩා සිමෙන්ති වලට වඩා ඇනේ වටිනවා කියලා කියන්නත් බෑ. එහෙම නැතුව අරවට වඩා ඇනේ නොවටිනවා කියලා කියන්නත් බෑ. ඒ හැම එකකම අවස්ථාවෝචිත ක්‍රියාකාරීත්වය. එතකොට මේ අවස්ථාවෝචිතව ඒන් ලැබෙන දායකත්වයෙන් තමයි අර සමස්තය සම්බන්ධ කරන්නේ. එතකොට සමස්තය සම්බන්ධ කරගෙන යන ගමනකදී කොතනක හරි පළුදු වුණොත් කොතනක හරි ඇද වැටුණොත් අර සමස්තය ඇද වැටෙන්න එක හේතුවක් වෙනවා. එනිසා ගෘහයක් තනනකොට මෙන්න මේක තමයි වැදගත්ම අංගය මේවා නොවැදගත් කියලා අපිට කියන්න නොහැකි වෙනවා වගේ අපි සමාජයක් ගැන කතා කරනකොට සමාජයේ මෙන්න මේ පුද්ගලයා තමයි වැදගත්ම පුද්ගලයා ඒගොල්ලෝ හිටියොත් ඇති අනිත් අය එච්චර වැදගත් නැහැ කියලා අපිට එහෙම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. සමාජයේ හැම ස්තරයක්ම එක හා සමානව වැදගත් වෙනවා මේ සමස්ත සමාජ ක්‍රියාකාරී. මොකද සමාජයක් කියන්නේ පුද්ගලයෝ නෙමෙයි. ඒ පුද්ගල අන්තර් සම්බන්ධතා. එතකොට මේ අන්තර් සම්බන්ධතාවල ධාර්මික බව, නිර්වද්‍යතාවය එහෙම පැවතුනොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒක මනවින් පවත්වාගෙන යන. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යට දිසාව වූ කම්කරුවන්. ඒ ඒ අපේ සම්බන්ධතා පැවැත්විය යුතු එක ස්තරයක් හැටියට, එක සමාජ සංස්ථාවක් හැටියට, එහෙම නැත්නම් එක භූමිකාවක් හැටියට බුදුරජාණන් වහන්සේ එහි වගකීම් යුතුයකම් දක්වන්නේ අන්න ඒ විදිහේ මේ කොටාසය තරම් වැදගත් නැහැ කියලා අපිට වෙන් කරන්න බැරි නිසා. අපි දැන් අර පසුගිය සතියේ කතා කළා සමානාත්මතාවය කියලා. ඒතර මෙන්න මේ බඳු කරුණවලදී තමයි අපි මේ සමානාත්මතාවය කියන කාරණේ හරියට තේරුම් ගන්න ඕන කරන්නේ. ඒ කියන්නේ අපි එදත් පැහැදිලි කළා හැමෝටම එක විදිහට සලකනවා එක විදිහට සංග්‍රහ කරනවා කියන එක නෙවෙයි. එක් එක්කෙනාගේ ධාරිතාව වෙනස්. එක එක්කෙනා පිළිබඳව පිළිපදින්න වෙන්නේ වෙනස් වෙනස් ආකාරයට. හැබැයි ඒ හැම කෙනාගේම කාර්යභාරය සමාජ යාන්ත්‍රණය සඳහා එකසේ වැදගත් වෙනවා. එතකොට ඒ හැම කෙනා කෙරෙහිම අපට සම ආකාරයෙන් ඒගොල්ලන්ගේ වැදගත්කම ගැන අපිට හිතන්න වෙනවා. අන්න එතන තමයි හැබෑම සමානාත්මතාවය. එතකොට ඒ කවුරුවත් අපිට පහත් කොට සලකන්නට පුළුවන් කමක් නැහැ. හාමුදුරුවන්ගේ කාර්යභාරයත් සමාජයට එකසේ වැදගත් වෙනවා. කම්කරුවගේ කාර්යභාරයත් එකසේ වැදගත් වෙනවා. ඒතර කම්කරුවා කියලා කියන්නේ පල්ලෙහා කෙනෙක්, හාමුදුරුවෝ කියන්නේ ඉහළ කෙනෙක් කියලා වෙනත් වෙනත් කාරණා වලින් අපිට යම් යම් ආකාරයෙන් සංසන්දනය කරන්න පුළුවන් විය හැකි. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේගේ සීලය, ප්‍රතිපදාව, ඒවයින් උන්වහන්සේ උසස්. එතකොට කම්කරුවා ඒබඳු සීලයක් ආරක්ෂා කරන කෙනෙක් නොවේ නම් සීලය අතින් සලකලා බැලුවොත් හාමුදුරුවෝ උසස් කම්කරුවාගේ සීලය ඊට වඩා ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ කියලා අපිට ප්‍රභේද කරන්න පුළුවන්. ඒ අනුව භික්ෂුන් වහන්සේට මේ මේ විදිහෙන් ගරු සත්කාර කළ යුතුයි කම්කරුවා පිළිබඳව මෙසේ පිළිපැදිය යුතුයි කියලා ඒ ගරු බුහුමන් දැක්වීම පිළිබඳවත් යම්කිසි ආකාරයන්ගේ වෙනස්කමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ කාර්යභාරයන් භූමිකා ගත්තහම ඒ හැම කෙනෙකුගේම භූමිකාව එකසේ වැදගත් වෙනවා මේ සමාජයේ පවත්තක්. එතකොට අපි දැන් මේ මේ සිගාලෝවාද සූත්‍රයේ කියවෙන මේ සමාජ ස්තරයන් එහෙම නැත්නම් මේ භූමිකාවන් ගන්නකොට අපි මේ යුගල වශයෙන් අරගෙන කතා කළේ ඒ නිසා. දැන් පසුගිය අවස්ථාවලත් අපි යුගල යුගල අරගෙන කතා කළා. දැන් අද මේ ගත්තු යුගලයත් උඩ සහ යට. එතකොට අපට අවකාශය හැටියට ගත්තාම උඩ යට කියලා වෙන් කරන්න වෙනවා. එතකොට පුද්ගලය හැටියට ගත්තාම ශ්‍රමණ බ්‍රාහමණය සහ දැසිදස්සෝ කියලා එහෙම වෙන් කරන්න වෙනවා. හැබැයි උඩ කියලා ගත්තත් යට කියලා ගත්තත් එහෙම නැත්නම් මේ සමාජ භූමිකා දෙක ගත්තා වුණත් ඒ හැම භූමිකාවකම එක වගේ වැදගත්කමක් තියෙනවා එක වගේ අවශ්‍යතාවයක් තියෙනවා මේ සමාජයේ පවත්වාගෙන යන්න. ඉතින් අන්න එතනදි තමයි අපි මේ සමානාත්මතාවය කියන එක හරියට වටහා ගත යුත්තේ. දැන් මේවා හරියට විග්‍රහ කරගන්නේ නැති නිසා තමයි හුඟක් වෙලාවට ඔය පෞල් සංස්ථාවල එහෙම බිරිඳට වඩා සැමියා උසස්ය. එතකොට බිරිඳට ඕන වෙනවා Tamanටත් සමතැන ඉල්ලන්න නෑ මමත් ශ්‍රේෂ්ඨයි කියලා එහෙම යම්කිසි ඇගීමකට ලක් වෙන්න. මෙහෙම පටලැවිලි ඇති වෙන්නේ මොකක් නිසාද? අර සමානාත්මතාවය ඒ කියන්නේ බිරිඳට වගේම වගකීමක් සැමියාටත් තියෙනවා. සැමියාට වගේම වගකීමක් බිරිඳටත් තියෙනවා. කුමක් සඳහාද? පෞල් සංස්ථාව තුළ සමගිය පවත්වා ගන්න, ආදරය සෙනෙහස පවත්වා ගන්න, පෞල් සංස්ථාවේ චිරස්ථිතිය සඳහා ක්‍රියාත්මක වෙන්න, දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න. එතකොට ආර්ථික දියුණුව සඳහා කටයුතු කරන්න, ඊළඟට ගුණ නුවණ දියුණු කර ගැනීම සඳහා මානසික ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වෙන්න. එතකොට යාළු මිත්‍රයින් අතර සම්බන්ධතා નિවැරදිව පවත්වා ගන්න ඊළඟට ඥාතීන් අතර සම්බන්ධතා පවත්වා ගන්න සදාචාරය පවත්වන්න සංස්කෘතිය පවත්වන්න රට ජාතිය සමාජ මෙහෙවර මේ හැම එකක්ම ගත්තන් පස්සේ දෙදෙනාටම එක වගේ වගකීමක් තියෙනවා එතකොට අන්න එතන තමයි සමානාත්මතා හැටියට අපි දකින්න ඕනේ. එතකොට කෙනෙක් උසස්ය කෙනෙක් පහත්ය කියලා අපිට එතනත්තා කරන ක්‍රියාවෙන් හෝ එහෙම නැත්නම් මේ සමාජ ස්තරය මත හෝ එහෙම වෙන් කරන්න පුළුවන් කමක් අර සමාජ භූමිකා වශයෙන් ගත්තා. ඉතින් මම මේක නැවත නැවත අවධාරණය කරන්නේ අපි පසුගිය සතියේ කතා කළා සමානාත්මතාවය ගැන. ඒ සමානාත්මතාවය කියන එකට දෙන්න පුළුවන් හොඳම අර්ථකථනය හොඳම නිරුක්තිය හොඳම පැහැදිලි කිරීම තමයි මේ සමාජ යාන්ත්‍රණයකදී ඒ හැම පුද්ගලයෙකුගේම භූමිකාවල තියෙන එකසේ වැදගත්කම සමාන වැදගත්කම එතකොට ඒක පැහැදිලි කරන්න තමයි අපි අර ගෘහයක් උපමාවට අරගෙන කිව්වේ ගෘහය හදන්නට එහෙම නැත්නම් ගෘහයේ ශක්තිය රඳා පවතින ගෘහයේ ස්ථාවර බව සඳහා gadodda වඩා වැදගත් වෙන්නේ වැලිද්ද සිමෙන්තිද ගල්ද ලීද උලුද ඇනද එහෙම අපිට වෙන් කරන්න බෑ. එතකොට ඒවා ද්‍රව්‍යාත්මක හැඩරුකම් වල වෙනස්කම් තියෙනවා. ඒවා පිළිබඳව පිළිපදින්න ඕන හැටි වෙනස්. දැන් අපි වැලි ටිකක් තෙමෙන්න දාලා තියන්න පුළුවන්. හැබැයි අපිට යකඩ එන තෙමෙන්න දාලා තියන්න බෑ. එහෙම වුණොත් ඒක මලකඩ කලා දිලාපත් වෙනවා. ඒතර වැලි ටික තෙමුණයි කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගඩොල් ටික ටික කාලයක් තෙමුණයි කියලා ප්‍රශ්නයක් වෙනවා. දිගට දිගට තෙමෙන්න ගත්තොත් ඒක දිය වෙලා යනවා. එතකොට මෙන්න මේ වගේ අපිට ඒ ඒ සමාජයේ පුද්ගල චරිත පිළිබඳව ක්‍රියා කරන්න වෙන්නේ පුද්ගල අනන්‍යතාවය හින්දා. පුද්ගල වේමත්තතාවය හඳුනාගෙන පුද්ගල වේමත්තතාවය කියන්නේ පුද්ගල විවිධත්වය අනන්‍යතාවය. එතකොට ඒ අනන්‍යතාවයේ විවිධත්වය හඳුනාගෙන අපට පුද්ගලයන් සම්බන්ධව පිළිපදින්නට වෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ කාර්යභාරය පිළිබඳව කතා කරනකොට අර සමස්ත සමාජ ක්‍රියාවලිය හොඳින් පවත්වා ගන්නේ හැම කෙනෙකුගේම කාර්යභාරය අත්‍යවශ්‍යතාවයක් තියෙනවා සමාන වැදගත්කමක් තියෙනවා. ඉතින් තමයි අපි දැකිය යුතු ප්‍රධානම සමානාත්මතාවය. එතකොට දැන් අපි මේ කතා කරන්නේ යට දිසාව කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන දසිදස් කම්කරුවන්. ඒ කියන්නේ තමන්ගේ කටයුතු මනමින් සිදු කරගන්නට උපකාර වන පිරිස. එතකොට මේ පිරිස කොච්චර වැදගත් වෙනවද කියන එක අපි උපමාවකින් සිහිපත් කළේ වෛද්‍යවරයාගේ දැනුගත්කම හැකියාව වෘත්තීය සුදුසුකම් කොච්චර ඉහළ වුණත් අර සාමාන්‍ය සුද්ධ පවිත්‍ර කරන උදව් උපකාර කරන ඒ සේවකයාගේ සහයෝගය නැති වුණොත් වෛද්‍යවරයාට රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කාර්ය નિවරදිව කරගෙන යන්නට බැරි එතකොට අන්න ඒ වගේ තමයි මේ සමාජය තුළ යම්කිසි ඉපයීම් ක්‍රියාවලියක් එහෙම නැත්නම් ආර්ථික සමතුලිත බවක් පවත්වාගෙන යා යුතු නම් ආර්ථික වශයෙන් යම් ශක්තියක් පවත්වනවා නම් එතනදී ව්‍යාපාරිකයෝ වගේම සේවකයෝ එකසේ වැදගත් ස්වාමියා වගේම සේවකයාත් එකසේ වැදගත් එතකොට ඒක සමස්ත දැන් මේ ව්‍යාපාරය කියන එකෙන් මේකෙන් අදහස් කරන්නේ අපේ රටට යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් උපයා දෙන මහා පරිමාණ ව්‍යාපාර විතරක් නෙමෙයි. තමන්ගේ ගොවිතැන කරගෙන තමන් යැපෙනවා නම් එතකොට ඒකෙන් රටට අමතර ආදායමක් ලැබුණත් නොලැබුණත් අර ඒක පුද්ගල වශයෙන් ඒ ඒක පුද්ගල ආදායම ඔහුගේ නඩත්තු වීමට පැවැත්මට සහාය වෙනවා වගේම එතකොට ඒ පුද්ගලයා සුවපත්ව පවතිනකොට සමස්ත රටේ ජනතාව ඒ ඒ විදිහට ඒක පුද්ගල වශයෙන් සුරක්ෂිත වෙනවා නම් එතකොට ඒ රට සම්පෝෂිත රටක් හැටියට ශක්තිමත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට එතකොට තනි පුද්ගලයෙක් හැටියට වුණත් Tamanට ගොවිතැන්පත් කරගෙන දිවි පවත්වන්න Taman කරන මහා පරිමාණ හෝ සුළු පරිමාණ ව්‍යාපාර පවත්වා ගන්න යම් පිරිසක් Tamanට දායක වෙනවා සහාය වෙනවා ඒ හැම දෙනාගේම සේවය ඒ හැම දෙනාගේම කාර්යභාරය සමාජ පැවැත්මට සමාජ සුබ සාධනයට සමාජ ශක්තිමත්ව පවත්වාගෙන යන්නට අත්‍යවශ්‍ය සාධකයක් හැටියට හඳුනාගෙන ඔවුන් පිළිබඳව අපි කෙසේ ක්‍රියා කරන්නට ඕනද? ඉතින් මේක ඉතා ගැඹුරු ධර්මතාවයක්. අපිට ඒකයි අපි කිව්වේ පුංචි කාලේ අපි දහම් පාසල් යන කාලේ ඉඳලා මේවා කරුණු වශයෙන් ඉගෙනගෙන තිබුණාට මේ නැවැත්ම සඳහා යන පැවැත්මේදී විශ්ව ධර්මතාවයක් හැටියට මේවාෙහි වැදගත්කම ගැන කතා කරනකොට අපට හුඟා ගැඹුරට ධර්මානුකූලව ඒවා පිළිබඳව සිතන්න කල්පනා කරන්නට තැති තියෙනවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ යට දිසාව කියන කම්කරුවන් පිළිබඳව කටයුතු කරද්දී ඒ ප්‍රධානිය එහෙම නැත්නම් ඒ වැඩ කරවන තැනැත්තා ඒ අයගේ එහෙම නැත්නම් ඒ සේවක සේවිකාවන්ගේ හැකියාවට සරිලන ආකාරයෙන් වැඩ කටයුතු පවරන්නට එතකොට මේ හැකියාවට සරිලක් නැති විදිහේ කාර්යයන් ඒතනත්තාට පැවරුවොත් ඒ කාර්ය හරියට කෙරෙන්නේ නැහැ. ඒ වගේම ඒතනත්තා ඒ තුල අකර්මණ්‍ය වෙනවා. මොකද ඔහුට ඔහුගේ හැකියාව නැති පැත්තකට, ඔහුගේ දැනුම නැති පැත්තකට තමයි මේ කාර්ය පවරලා ඉතින් එහෙම පවරනවා නම් ඒ පැත්තට හැකියාව දැනුම ඇති කරගන්නට ඒතනත්තට උදව් කරලා ඉන්න ඕන මූලික වශයෙන්. එතකොට විවිධ හැකියාවන් තියෙන පුද්ගලයෝ ඉන්නට පුළුවන්. ඒ වගේම සමාජය තුළ යම් යම් පැතිවල හැකියාවන් තියෙන අය ඉන්නට පුළුවන්. එතකොට වැඩෙහි යොදවනකොට ඒ ඒ හැකියාවන්ට අදාළව පුද්ගලයන් කාර්යෙහි යෙදවීම තමයි මේ සමාජ පැවැත්ම හොඳින් පවත්වාගෙන යන්නට විශේෂයෙන් වැදගත් වෙන්නේ. දැන් සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. අයෝග්‍ය පුරුෂෝ නාස්ති යෝජක తත්‍ර දුර්ලභ. එතකොට නසුදුසු පුද්ගලයෝ කියලා අය ලෝකේ නැහැ. ඇත්තටම ඒ පුද්ගලයන් සුදුසු කාර්යෙහි යොදවන්නෝ තමයි ඒ යෝජකයෝ තමයි සමාජයේ බොහොම දුර්ලභ වෙන්නේ. එහෙම නැතු අයෝග්‍ය පුරුෂයෝ කියලා මේ පුද්ගලයා වැඩකට නැති කෙනෙක් කියලා එහෙම අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනෙකුගේම යම්කිසි වටිනාකමක් තියෙනවා. ඒ හැම කෙනෙකුටම සමාජයට දායක වෙන්නට පුළුවන් පැත්තක් තියෙනවා. හැම කෙනෙකුටම කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. නමුත් ගැටලුව වෙන්නේ ඒ අයගේ සුදුසු කාර්යෙහි යොදවන්නට දක්ෂ යෝජකයෝ එහෙම නැත්නම් පාලකයෝ එහෙම නැත්නම් ප්‍රධානීන් ඉමඟු අය තමයි සමාජයේ බොහොම විරල. ඉතින් එහෙම සුදුසු අනිත් අයගේ හැකියාව හඳුනාගෙන දැනුම හඳුනාගෙන නිවැරදිව යොදවන්නට පුළුවන් නම් ඒ තැනත්තාට තමයි පරිපාලන කාර්යයක් හරියට කරන්න දැන් අපි පැහැදිලිව දැක්කනේ අපේ රටේ වුණත් සමහර වෙලාවට තනි පුද්ගලයෙක් හැටියට ගත්තම වැඩ කරන්න දක්ෂයි. ඒ නිසා මහජනතාව හිතනවා මොහු රටේ ප්‍රධානියා කළොත් ගොඩක් වැඩ කරાવી හොඳට. හැබැයි පුද්ගලයෙක් හැටියට ගත්තහම ඒ පුද්ගලයාගේ දක්ෂතා තියෙනවා. හැකියාවන් තියෙනවා. හැබැයි එතනත්ත රටේ ප්‍රධානියා කලන් පස්සේ ඒ තනි දක්ෂතාවය නෙමෙයි වැදගත් වෙන්නේ. ඔහු කොච්චර දක්ෂද අනිත් අය සුදුසු කාර්යයන්හි යොදවන්නට. එතකොට එතනදී තමන්ගේ තනි දක්ෂතාවය පිළිබඳව විශ්වාසය තියාගෙන ඒක පිළිබඳව දැඩිව එල්බගෙන කටයුතු කරන්නට ගියොත් රටක් පාලනය කරන්න බෑ. ඒක නෙමෙයි පරිපාලනය කියන්නේ. එතකොට තමන් යම්කිසි කාර්යයක දක්ෂතාවය වෙනම කාර්යයක්. එතකොට ප්‍රධානියෙක් වෙනකොට එතනත්තා තුල තියෙන්නට ඕන ප්‍රධාන සුදුසුකමක් තමයි පරිපාලන දක්ෂතාවය. පරිපාලන දක්ෂතාවයේ වැදගත්ම අංගයක් තමයි ඒ ඒ පුද්ගලයන්ගේ හැකියාවන් හඳුනාගෙන ඊට සුදුසු කාර්යභාරයන්හි නිරත කිරීම. එතකොට තමයි මේ අදාළ වැඩ කොටස ඒ පුද්ගලයාගෙන් කරවගෙන යාන්ත්‍රණය මනවින් පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ඒ හැකියාවට සරිලන ආකාරයේ වැඩ කටයුතු පැවරීම. ඊළඟට ඒ අය ඊළඟට දෙවෙනි කාරණේ හැටියට ආහාර වැටුප් ආදී නිසි අවස්ථාවන්හිදී ප්‍රදානය කිරීම ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට දක්වන්නේ රෝගී වූ විට උපකාර කිරීම. එතකොට තමන්ට උදව් කරන තමන් ළඟ වැඩ කරන සේවකයා රෝගී වුණොත් ඒතනත්තා නිරෝගී කරගන්නට අර ස්වාමියාගෙන් ප්‍රධානියාගෙන් යම්කිසි සහායකත්වයක් ලැබෙන්නට ඊළඟට රසවත් ආහාර පාන ආදිය ලැබුණාම ඒවා බෙදා දීම. එතකොට මේවා මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ අර සේවකයා ස්වාමියාගේ නිවසේම රැඳී ඉඳගෙන කටයුතු කරන පදනමක් මත තමයි මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට එහෙම නැති අවස්ථාවක උනත් මේ කාරණාවල බොහෝ දේවල් අදාළ වෙනවා. ඒ හැකියාවට සරලම ආකාරයෙන් වැඩ කටයුතු පැවරීම නිසි අවස්ථාවේදී මත්වට උපාදිය දීම රෝගී වුණහම ඒ ගැන විශේෂයෙන් සොය ලබලා කටයුතු කිරීම ඊළඟට අවශ්‍ය අවස්ථාවන්හිදී නිවාඩු දීම විශ්‍රාම දීම ආදී. එතකොට දැන් මීට පෙරත් අපි ධර්ම සාකච්ඡාවේදී කවුරු හරි ප්‍රශ්නයක් මතු කළා ওই ගව පාලනය ආදී සම්බන්ධව. එතකොට එතනදී සතුන්ගෙන් වැඩගත්තා වුණත් මිනිසුන්ගෙන් වැඩගත්තා වුණත් ඒ වැඩ ගැනීම තව කෙනෙක් උදව් කරගෙන තමන්ගේ කාර්යයන් කර ගැනීම අපරාධයක් නෙමෙයි ලෝකේ. මිනිස්සෙකේ සදා යොදාගත්තත් සතෙක්ගේ සදා යොදාගත්තත් ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි ඒ සතා හෝ ඒ මිනිස්යාගේ ඒ සතා හෝ ඒ මිනිස්යාගේ යහ පැවැත්මට බාධාවක් නොවන හැටියට ඒ ඒතනත්තාගේ පැවැත්ම විකෘති නොවන හැටියට දැන් වර්තමානයේ ගත්තාම අපිට පේනවා වර්තමානයේ මේ යම් යම් ඉලක්ක තියාගෙන යම් ආයතනවල කටයුතු කරනකොට ඒ අයගේ ඵලදායීතාව ඵලදායීතාව වර්ධනය කිරීම ආදී වශයෙන් ඒ සැලසුම් හදද්දී අර සේවය කරන පුද්ගලයාගේ චිරස්ථිතිය පිළිබඳව එතරම් අවධානය යොමු වෙනු අඩුයි. එතකොට ප්‍රධාන වශයෙන්ම බලන්නේ ආයතනයේ ඒ ඉලක්කවලට යන්න අර අයගෙන් උපරිම කොහොමද ඒ ප්‍රයෝජන ටික ගන්නෙ. ඉතින් අනිත් පැත්තෙන් ඒ නිසා තමයි ඒ අයගේ අයිතිවාසිකම් සුරකින්නට ආදී වශයෙන් විවිධ කරුණු වලට නැවත නීති රීති හදන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සඳහා එකතු වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අර වගේ එක පැත්තක් ගැන විතරක් ස්වාමියා එක පැත්තක් ගැන බලනකොට සේවකයෝ ටික එකතු වෙලා තමන්ගේ පැත්ත ගැන බලන්න ක්‍රම හදන්න උත්සාහ කරනවා. එතකොට තමයි වෘත්තීය සමಿತಿ, ඒවට නීති රීති ආදී ගොඩක් නිර්මාණය වෙන්නේ. අර ස්වාමියාගේ එහෙම නැත්නම් පාලකයාගෙන් වෙන්න ඕන කාර්යභාරය සමතුලිත නොවනකොට ඔහු තමන් වෙත ලැබෙන්නට ඕන කොටස ගැන විතරක් සැලකිලිමත් වෙනකොට අනිත් අය තමන්ට ලැබෙන්න ඕන කොටස පිළිබඳව යොදවදින්නට පටන් ගන්නවා. දැන් මේ මේක තමයි සමාජයේ හැම විටම සිද්ධ වෙන අර්බුදය. අපෙන් වෙන්නට ඕන යුතුයකම ගැන අපි හිතන්නේ නැතුව අපේ වගකීම ගැන හිතන්නේ නැතුව අපි හැමතිස්සෙම අපේ හිමිකම ගැන කල්පනා කරනවා නම් ඒ හිමිකම ගැන කල්පනා කරන්න අපි ඉදිරිපත් වෙනකොටම අනිත් කෙනා තමන්ගේ හිමිකම පිළිබඳව අරගල කරන්නට පටන් එහෙම තමයි ගස්ටන් ලෝකෙ නිර්මාණය. එතකොට බුදුදහම හැම විටම කියන්නේ හිමිකම් ගැන නෙමෙයි යුතුයකම් වගකීම් පිළිබඳව. දැන් මේ වර්තමාන සමාජයට තමයි මේ හිමිකම් පිළිබඳව ප්‍රධාන වශයෙන් ඔළුවලට ඒක ඇතුල් කරගෙන ඒකත් එක්ක හැපෙන්නේ මානව හිමිකම්. එතකොට සත්ව හිමිකම් එතකොට ප්‍රජා හිමිකම්, සේවක හිමිකම් මේ විදිහට හැමෝගෙම හිමිකම් පිළිබඳව කතා කරන්නට යොමු වෙලා තියෙනවා. හැබැයි යුතුයකම්, වගකීම් ඒවා පිළිබඳව බොහෝ විට කතා කරනු අඩුයි. එතකොට දැන් බුදුදහමෙහි මේ භූමිකා පිළිබඳව සාකච්ඡා කරද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම හිමිකම් පිළිබඳව නෙමෙයි කතා කරන්නේ හැම විටම තමන්ගෙන් කෙරෙන්නට ඕන යුතුයකම් සහ වගකීම් ඒ යුතුයකම් සහ වගකීම් ටික හරියට කෙරෙනකොට ඒ ඒ ටිකම තමයි අනිත් අනිත් පාර්ශ්වයේ හිමිකම බවට පත් වෙන්නේ. එතකොට අනිත් පාර්ශ්වයේ හිමිකම මනමින් ලැබෙන්නේ මේ පාර්ශ්වයේ යුතුයකම් වගකීම් ඉටු කරනවා. එතකොට අනිත් පාර්ශ්වයේ යුතුයකම් වගකීම් ඉටු කරනකොට තමයි මේ පාර්ශයට හිමිකම් ලැබෙන්නේ. ඉතින් නමුත් මෙතනදී වැදගත්ම දේ තමයි අපිට පෙරත් සිහිපත් කළා මුසමි භූමිකාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම අනිත් පක්ෂයෙන් Tamanට අදාළ යුතුයකම් වගකීම් හරියට ඉටු කරන්නේ නැහැ කියලා තමන්ගේ පාර්ශ්වයේ යුතුයකම් වගකීම් කොටස තමන්ට පැහැර හරින්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ දැන් බිරිඳක් සැමියෙක් හැටියට ගත්තහම ඔවුන් එකට ඉන්න තාක්කල් අනිත් කෙනාගේ දුබලකමට හිලව් කරලා තමන්ගේ භූමිකාවේ තියෙන වගකීම යතුකම තමන්ට පැහැර හැරියොත් ඒකේ විපාකය තමන්ටයි අත්විඳින්නට වෙන්නේ. ඒ වගේම තමයි ස්වාමි සේවක කියන තැනදීත් සේවකයා හරියට වැඩ කටයුතු ටික කරන්නේ නැතිනම් ඒකේ හානිය සේවකයාට. ස්වාමියා හරියට තමන්ගේ යුතුයකම් වගකීම් ටික ඉටු කරන්නේ නැත්නම් ඒකේ හානිය ස්වාමියාට. එතකොට හැබැයි ස්වාමි සේවක සම්බන්ධතාවල අර අබුසමි සම්බන්ධයට වඩා යම්කිසි නිදහසක් තියෙනවා. මොකද්ද නිදහස? සේවකයා නිසි ලෙස වැඩ කටයුතු කරන්නේ නැත්නම් ඔහු වැඩ කටයුතු කරන තැනට යොමු කරලා මඟ පෙන්වලා අවවාද කරලා උදව් කරලා ඒත් ඔහු සැකසෙන්නේ නැත්නම් එතනදී බැහැර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර අබුසමි සම්බන්ධය වගේ ඊට වඩා ලිහිල් තත්වයක් මෙතන තියෙනවා. ඒ සේවකයා බැහැර කරලා වෙනත් සුදුසු සේවකෙක් බඳවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට දැන් අර සේවකයාට එතකොට ජීවත් වීමේ අවස්ථාව නැති වෙනව නේද? ඒ ජීවත් වීමේ අවස්ථාව නැති වෙන නිසා තමයි ඔහුට කල්ලාතුව දැනුවත් කරලා ඔහුව පුහුණු කරන්නට එහෙම නැත්නම් ඔහුගේ අඩුපාඩු ටික සකස් කරගෙන ආයතනයත් සුරක්ෂිත කරගෙන මේ වැඩේ කරගෙන යන්නට සහාය වෙන්නේ ස්වාමියා ඒ ඒ සඳහා මඟ සැලසුවේ. හැබැයි එහෙම කරනකොට අර සේවකයා ඒ ප්‍රතිලාභ ටිකක් අරගෙන සැකසෙනවා වෙනුවට ආයතනයට පාඩු වෙන හැටියට හිතාමතා දැන දැන කටයුතු කරනවා නම් එතනදි සිද්ධ වෙනෝ ඒ සේවකයා එතන ඉවත් කරා. එතකොට ඒක ද්වේෂ සහගතව වෛරී සිතින් පලිගන්න අදහසෙන් කරනවා නම් ඒකේ විපාකය එන්නේ ස්වාමියාට. Tamanට සසර ගමනේ ආයතනවල වැඩ කටයුතු කරන්න ගියම දැන් ඔය අපිට පේන්නේ සමහරු කියනෝ හාමුදුරනේ අපිට සුදුසුකම් තිබුණා වුණාට අපිට උසස් වීම ලැබෙන්නේ අපිට උසස් වීම දීලා තිබුණාට ඒකට අදාළ පඩිය ලැබෙන්නේ එතකොට මේ වගේ අර්බුද ගොඩක් දෙන අත්විඳින්නේ ඇයි සසර ගමනේ තමන්ට පරිපාලන බලය තියෙනකොට තමන්ට හැකියාව තියෙනකොට තමන් යටතේ වැඩ කරපු අයට නිසි විදිහට පරිණඩි ගෙව්වේ නැතිනම් ඒ අයට සුදුසු විදිහට සුදුසු තැන දුන්නේ නැතිනම් ඒවා හිතාමතා යටපත් කළා නම් පෑගුවා නම් ඒවා යට කරලා කටයුතු කළා නම් ඒකේ විපාකේ ඒ ස්වාමියාටත් ඊළඟ ආත්ම භාවයක අනුන් යටතේ වැඩ කරන්නට අවස්ථා සැලසিলা තමන්ගේ සුදුසුකමට සුදුසු තැන නොලැබීම තමන්ගේ සුදුසුකමට සුදුසු වේතනයක් නොලැබීම කොතෙක් තමන් අපකැප වෙලා කටයුතු කළා වුණත් තමන් කෙරෙහි විශ්වාසයක් නොතැබීම මේ විදිහේ අර්බුද ගොන්නකට එතනත්තාට මුහුණ දෙන්න සිදු වෙනවා කුමක් නිසාද සාංශාරික වශයෙන් අර තමන් ඇති කරගෙන තියෙන අඩුව ඒකේ විපාකය තමන් පසුපස එනවා එතකොට සේවකයෙක් හැටියට කටයුතු කරද්දී සේවකයා Taman නිසි විදිහට Tamanගේ ස්වාමියා කෙරෙහි පිළිපදලා නැත්නම් ඒ අඩුව ඒ සේවකයාට සසර ගමනේ විඳින්නට සිද්ධ වෙනවා Taman කොතෙක් කැප වෙලා කටයුතු කළා වුණත් ඒවට සුදුසු විදිහට විශ්වසනීයත්වයෙන් Tamanට ජීව ජීවනෝපාය පවත්වාගෙන යන්නට තියෙන අවස්ථා අහිමි වෙලා ගිලිහිලා ඒ විදිහට Tamanට එකෙන් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අර Tamanගේ පැත්තෙන් කරන්නට ඕන යුතුයකම් ටික වගකීම් ටික. එතකොට සේවකයා නිසි විදිහට කටයුතු කරන්නේ නැත්තම් ද්වේෂ සහගතව ඔහුට ඔහුව බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සේවකයා ඇයිද නිසි විදිහට වැඩ කටයුතු ටික කරන්නේ නැත්තේ? ඒ එහෙම નિවරදිව කරන්න නම් ඔහුට දැනුම අඩුද, හැකියාව අඩුද, එතකොට මේ හැකියාවේ ප්‍රමාණයට වැඩ කටයුතු පවරන්නට සාමියා දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් හැකියාවන් ඇති කරගන්න දැනුම ඇති කරගන්න උත් අවස්ථා හදලා දෙන්න. ඉතින් මේ සියල්ලම සකසලා දීලා සේවකයාගෙන් ඉන්නේ වැඩ කොටස කෙරෙන්නේ නැතිනම් එතනින් එහාට සේවකයා බැහැර කරන්නට ක්‍රියාත්මක වෙන්න වෙනවා. එහෙම නොවුනොත් එහෙම ඒ ඒ පාලකයා එහෙම නැත්නම් ඒ ස්වාමියා වර්ධකරුවෙක් වෙනවා. මොකද එක පුද්ගලයෙකුගේ දුර්වලකම රකින්නට ගිහිල්ලා සමස්ත ආයතනයක්ම කඩා වැටෙන්නට පුළුවන්. බොහෝ දෙනාගේ බඩවියත නැති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ මනුස්සයා රස්සාවෙන් අයින් කළොත් එතකොට අපරාධේ මනුස්සයාට ජීවත් වෙන්න විදිහක් නැති වෙනවනේ. අසරණ යන්නේ. යන්නේ නමක් නැත. ඒ ඒ මනුස්සයාගේ අසරණකම නිසා ඔහු රකින්න ඕනේ. රකින්න අවශ්‍ය දේවල් ටික කරන්න ඕනේ. හැබැයි රකින්න අවශ්‍ය දේවල් ටික කරනවා කියලා සමස්ත ආයතනයක්ම කඩා වැටුණොත් එතනදී සියලු දෙනාගේ පැවැත්ම කඩා වැටෙනවා. ඒතකොට සමස්ත සමාජයම කඩා වැටෙනවා. ඒතකොට එක් පුද්ගලයෙකුගේ දුර්වලකම නිසා සමස්ත සමාජයක් කඩා වැටෙන්න ඉඩ හරිනවා නම් ඒක නැත්තම් නිවැරදි පාලකෙක් නෙමෙයි. නිවැරදි ස්වාමියෙක් නෙමෙයි. එතකොට දැන් අන්න ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕන අපි නැවැත්ම සඳහා තමයි කටයුතු කරන්නේ. විමුක්තිය සඳහා කටයුතු කරන්නේ කෙලෙස් නසන්නටයි කටයුතු. හැබැයි කෙලෙස් නසන්නට කටයුතු කරනවා කියලා අපිට බොළඳ වෙලා ඔතෑණි වෙලා කටයුතු කරන්න පුළුවන් නෑ. ඒ භූමිකාවට අදාළ කාර්යභාරය. තමන් ස්වාමියෙක් නම්, තමන් පාලකයෙක් නම් ඒ ස්වාමියාගේ පාලකයාගේ කාර්යභාරය කරන්න. එතනදි නිකන් ඔතෑණි වෙලා බොළඳ වෙලා එක් පුද්ගලයෙක් රකින්න, එක පවුලක් රකින්න, එක කණ්ඩායමක් රකින්න විතරක් උත්සාහ කරලා හරියන්නේ සමස්තය රැකෙන්නට. එතකොට සමස්තය රැකීම සඳහා තමන්ගේ අවධානය මොන මොන පැතිවලටද විහිදෙන්න ඕන. එතකොට එහෙම වුණොත් තමයි එතනත්ත දක්ෂ පාලකෙක් පරිපාලකෙක් හැටියට එහෙම නැත්නම් ස්වාමියෙක් හැටියට ආයතන ප්‍රධානියෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් අපිට මතකයි එක් අවස්ථාවක අපි එක මහත්මයෙක් සමග කතා බහ කරන එතුමා බොහොම සද්ධා සම්පන්න කෙනෙක්. ඉතින් දවසක් අපිට දානෙකට ආරාධනා කරලා අපි දානේ වන්දන අතරේ තුමා Taman ගැන කරුණු පැහැදිලි කළා. හම්දුනේ මම බොහොම කැප වෙලා මේ ධර්මය ප්‍රගුණ කරන කෙනෙක් කියලා එතුමා කිව්වා. පස්සේ මම ඇහුවා ඔබතුමා කොහොමද ධර්මය ප්‍රගුණ කරන්නේ? එතකොට එතුමා කිව්වා හම්දුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති ඒ විදිහට තමයි මම ධර්මය ප්‍රගුණ කරන්නේ. ඒ කියන්නේ දැකපු දේ දැකපු දේට සීමා කරන්න. අහපු දේ අහපු දේට සීමා කරන්න. ඒක ඇතුළට අරගෙන උපාදාන කරගන්න එපා. උපාදාන කරගත්තාම උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව. එතකොට මේ දුක් කදම හටගන්නේ ඒකත් එක්ක. ඉතින් පස්සේ මෙහෙම කිව්වහම මම කිව්වා ඔබතුමා ගිහියෙක් හැටියට ඊටාම ගැඹුරු දහම් කරුණක් ප්‍රගුණ කරන්නේ ගිහි ජීවිතයේ ඉඳගෙන ඒ බඳු දේවල් පුහුණු කරන්න පහසුත් නැහැ. නමුත් ඔබතුමා ගිහියෙක් හැටියට ඒ තරම් ගැඹුරු ධර්ම කරුණු ප්‍රගුණ කරන එක ඇත්තටම වටිනවයි කියලා මම මේක අගය කළා. අගය කළාට පස්සේ එතුමා කිව්වා "හම්දුන්නේ මම මේ ඔෆිස් එකෙත් වැඩ කරන්න එහෙම තමයි" කියලා කිව්වා. කිව්වම මම කිව්වා ඔබතුමා ඔෆිස් එකේ එහෙම වැඩ කරන්න ගියොත් නම් ඒකම ඔබතුමාට කොඩි විනයක් වෙන්නට බැරි කමක් නැහැ කියලා කිව්වා. එතකොට එතුමා ටිකක් ගැස්සුණා. ගැස්සෙලා මගෙන් අහුවා "හඳුරු ඇයි එහෙම කිව්වේ" කියලා. ඊට පස්සේ මම අහුවා ඔබතුමා ආයතනයේ දරන නිලය මොකක්ද? පස්සේ කිව්වා මම මේ අසවල් නිරයයි දරන්නේ. මම අහුවා ඔබතුමා යටතේ කී දෙනෙක් වැඩ කරනවද? මෙච්චර පිරිසක් වැඩ කරනවා. පස්සේ මම කිව්වා ඔබතුමා නිලයෙන් උසස් කරලා ඒ නිලයට අදාළ පඩියක් ගෙවලා යම් පිරිසක් ඔබතුමා යටතේ වැඩ කරන්නට යොදලා තියෙන්නේ දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති කියලා ඉන්න නෙමෙයි. දැකපු දේ දැකපු දෙයට සීමා කරලා ඉන්න අහපු දේ අහපු දෙයට සීමා කරලා ඉන්න නම් එතන පඩියක් ගවලා ප්‍රධානියෙක් තියන්න ඕනේ එතකොට ඒ ප්‍රධානියාගේ වගකීම තමයි Taman යටතේ ඉන්න සේවක පිරිස අදාළ කාර්යයන් කරනවද ඒ ආයතනයේ ඉලක්ක මොනවද පරමාර්ථ මොනවද ඒ පරමාර්ථය සාධනය කරන්නට මේ සේවක පිරිසගෙන් වෙන්නට ඕන කාර්යභාරය ඒ කරනවද ඒක සොයා බලලා අධීක්ෂණය කරලා ඒ ඒ ඒ වැඩ කොටස ඒයගෙන් කරවා ගන්නට තමයි එතන ප්‍රධානියෙක්පත් කරන්නේ එතකොට දැන් ප්‍රධානිය දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති කියලා දැකපු දේ දැකපු දේට සීමා කරලා අහපු දේ අහපු දේට සීමා කරලා නිහඬ වෙනවා නම් ආයතනයට මොකද වෙන්නේ ආයතනේ බංකොලොත් පස්සේ මම කිව්වා මම නම් ඔය ආයතනයේ ප්‍රධානිය ඔබතුමා වගේ කෙනෙක් මං කීයටවත් ආයතනයේ තියාගන්නේ නැහැ එක්කෝ මාස 3 නෙමෙයි අවුරුදු 3කට හරි පඩි දීලා ඔබතුමා ඉවත් කරලා සුදුසු කෙනෙක්ව ওই නිලයට ගන්නවා මම නම් ඔය ආයතනයේ ප්‍රධානිය කියලා මම කිව්වා. එතකොට එහෙම කිව්වෙන් පස්සේ තුමා කියනවා හාමුදුරුවෝ කියන කතාව ඇත්තයි කියලා මට හිතෙනවා. මොකද දැන් ආයතනේ ගොඩාක් ප්‍රශ්න මගේ කරපෙටට ඇවිත් තියෙන මම ඒවා හොයන්නේ බලන්නේ නැහැ කියලා. ඉතින් දැන් මොකද්ද මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? දැන් එතුමා කියන කතාව ධර්මානුකූලයි වගේ අපට පේනවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළ කාරණයක් නෙමෙයි කියන්නේ. දිත්තේ දිත්තමත්තම් භවසති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අර දාරුචීරිය වගේ මහා ප්‍රඥයින්ට ඒ කතාව අහපු සැනින්ම එහි මනස පිහිටවා ගන්නවා පිහිටවාගත් සැනින්ම සියලු කෙලසුන් නැසා අරහත්ත්වයටපත් වෙනවා එතකොට ඒ තරම් ගැඹුරු ධර්ම මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ දැන් ඒක ඒක අනුගමනය කරන්න ගිහිල්ලා මෙතුමාට මොකද්ද වෙච්ච පටලවිල්ල? පටලවිල්ල තමයි Tamanගේ මනස පුහුණු කරන්නට දෙසූ දහම් කාරණය ආයතන පරිපාලනයට යොදා ගැනීම. එතනම විකෘතියක්. අපි මීට පෙර දිනකත් කතා බහ කරනකොට සිහිපත් කළා මේ ධර්මය ඖෂධයක් වගේ. එතකොට අපි මුල්ම මේ මේ ධර්ම සාකච්ඡාවේ මුල්ම කොටසේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරෙන් කියන ගාථාව යටතේ සාකච්ඡා කරනකොට මේවා ගැන අපි කතා බහ කළා දීර්ඝ වශයෙන් මේ ධර්මයේ ඖෂධයක් වගේ ඒ නිසා ඖෂධය කියන එක පළදරන්නේ අදාළ රෝගයටයි රෝගය ඒ අදාළ රෝගේ නැවෙයි නම් ඒ ඖෂධය ඖෂධයක් වෙන්න ඒක විස වෙන්න පුළුවන් එතකොට ඒ අදාළ රෝගයේදී තමයි ඒක ඖෂධයක් වෙන්නේ ඊළඟට අදාළ මාත්‍රාව මාත්‍රාව වෙනස් වුණත් ඒක ඖෂධයක් හැටියට නිවැරදිව පළදරන්න නැති ඊළඟට අවස්ථාව නිවැරදි මේ හැම කාරණයක්ම සැලකිල්ලට ගන්න වෙනවා අපට යම් කිසි රෝගයකට ප්‍රතිකාර කරද්දී ඖෂධය තමයි හැබැයි ඖෂධය පළදරන්නේ අර සාධක සැලකිල්ලට ගත්තොත් විතරයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සර්පෙක් දෂ්ට කරලා ඒ රෝගියා රෝහලට අරගෙන ගියාම ඔහුට එන්නතක් විදිනවා. දැන් මේ එන්නතේ තියෙන්නේ වසද ඔසුද කියලා හොත් අපිට මොකද්ද කියන්න එතකොට ඒකේ තියෙන ඇත්තටම වසත් නෙමෙයි ඔසුත් නෙමෙයි යම්කිසි ද්‍රාවණයක්. ඒක ඔසු වෙන්නේ අදාළ සර්පයාද දෂ්ට කරලා තියෙන්නේ කියන කාරණේට. එතකොට ඒ සර්පයා නොවේ නම් ඒක විස වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි වෛද්‍යවරයා කියන්නේ දෂ්ටගල සර්පයාගේ හිස අරගෙන එන්න. එහෙම නැත්නම් සර්පයා මරලා අරගෙන. ඉතින් බුදුදහමට අනුව ඒක එකඟ නැහැ. එකඟ නැති වුණාට දැන් මේ නිකන් පොල් කීරක් ඇනගෙන ඇවිල්ලාද කවුද දන්නේ මේ ණයක් දෂ්ට කළා කියලා කියන්නේ. ඉතින් අර එන්නත විද්වොත් අර මිනිස්සයා ඒ විසෙන් ඌර්ජා වෙනවා ඊළඟට. එතකොට ඒකේ දෝෂය එන්නේ වෛද්‍යවරුන්ට. ඉතින් ඒ නිසා වෛද්‍යවරයාට අවශ්‍ය වෙනවා මේ අදාළ සර්පයාමද දෂ්ට කරලා තියෙන්නේ කියලා හරියටම නිශ්චය කරගන්න. ඉතින් ඒකට හිස හරි කඳ හරි අරගෙන එන්න කියලා කියනවා. ඊළඟට සමහර වෙලාවට ඒ අදාළ සර්පයාම කියලා තීරණය කරගත්තා වුණත් එකවරම එන්නත විදින්නේ නැහැ. ඒ විස යම් ප්‍රමාණයක් ශරීරේ පැතිරෙනකම් ඒ රෝගියා තියලා තියලා ඊට පස්සේ තමයි එන්නත විදින්නේ. ඒ මොකද ඒ අර විදින එන්නතට සරිලන විදිහට මේ විෂ වේගය මතුවෙනකන් ඉන්න වෙනවා. එතකොට තමයි මේක ප්‍රතික්‍රියා දක්වන්නේ නිවැරදි විදිහට. ඊළඟට ඒ අදාළම එන්නත උනත් ඒ අදාළ මාත්‍රාවද විදින්නේ. ඊළඟට ඒක මුලින් විදින්න ඕන එකද පස්සේ විදින්න ඕන එකද? මේ විදිහට මේ හැම කාරණයක්ම નિවරදිව ගොනු ගණනය කරගන්න පුළුවන් වුණොත් තමයි ඒක ඔසුවක් හැටියට පළදරන. නැත්නම් ඒකම විස වෙලා විකෘති වෙන්න පුළුවන්. දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් සිහිපත් කළා. උන්වහන්සේගේ මිත්‍රේ ගිහි කෙනෙක් රෝගීව රෝහල් වෙලා ඇස්වල යම්කිසි ආබාධයකට එතකොට ඒ අදාළ එන්නත විද්දා අදාළ එන්නත විද්දා උනාට මාත්‍රා වැඩි වැඩි කරලා විද්දේ එතකොට අවුරුදු ඒ කියන්නේ කුඩා කාලේ. අවුරුදු 4 දරුවට අවුරුදු 40ක කෙනෙකුට විඳින මාත්‍රාව තමයි අවුරුදු 4 දරුවට විඳින්නේ. එතකොට 4 කියන එක 40 වෙලා මාත්‍රාව වැඩි වෙනවා. එතකොට අර අවුරුදු 4 දරුවට අදාළ එන්නත තමයි විඳේ. නමුත් සම්පූර්ණම S2ම අන්ධ වුණා. එතකොට ඖෂධය හරියි. නමුත් මාත්‍රාව වෙනස් වෙච්ච ගමන් ඒක නිවැරදිව පළදරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය ඒ වගේ ඖෂධයක් වගේ. ඒක අදාළ රෝගයේදී තමයි ඵල දරන්නේ. අදාළ මාත්‍රාවේදී තමයි ඵල දරන්නේ. අදාළ අවස්ථාවේදී තමයි ඵල දරන්නේ. ඒ නිසායි මේ ධර්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මේක මධ්‍යම ප්‍රතිපදා. ඊළඟ මේක සමචර්යා. සමචර්යාවක් විෂමචර්යාවක් නෙමෙයි. විකෘති චරයාවක් නෙමෙයි. සමව පවත්වා ගන්න ඕන, මධ්‍යමව පවත්වා ගන්න ඕන. ඊළඟට අපි ಗುಣධම් වඩනකොට පැහැදිලි කරනවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී වඩනකොට ඉන්ද්‍රිය සමතාවය. ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ දැන් සද්ධාවත් ඉන්ද්‍රියක් ප්‍රඥාවත් ඉන්ද්‍රිය. හැබැයි සද්ධාව උත්සන්න වෙලා ප්‍රඥා ඉන්ද්‍රිය හීන වුණොත් එහෙම එතන ඵල දරන්නේ නැහැ. එතන අන්ධ භක්තියක් කියන තැනකට යන්නේ. ඊළඟට සද්ධාව හීන වෙලා ප්‍රඥාව උත්සන්න වුණොත් ඒ තනත්තා බුදුහාමුදුරුව කියන දේවල් පිළිගන්න සූදානම් වෙන්නේ නැති තමන්ගේ මතය මත පමණක් එල්බගෙන සිටින ඒබඳු කෙනෙක් වෙන්නට පුළුවන්. එතකොට අර ඉන්ද්‍රිය ශක්තිමත් වුණාට එතන සමතුලිත බව නැති වුණොත් එහෙම විකෘතියක් ඇති ඊළඟට වීර තියන්නට ඕන ඒකාග්‍රතාවයට සමගාමීව. වීර ඒකාග්‍රතාවය අභිබවා ගියොත් එහෙම එතන වික්ෂිප්ත බවක් ඇති වෙනවා. දැන් ආනන්ද හැඳුරන්ට සිද්ධ වෙන්නේ පහවදා උදේ වෙනකොට උන්වහන්සේ රහත් වෙන්නට ඕන කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන වීරිය උත්සන්න වෙනකොට ඒකාග්‍රතාවය ගිලිහෙනවා. වික්ෂිප්ත බව මතුවෙනවා. ඊළඟට ඒකාග්‍රතාවය තියෙන්න ඕන වීරියට සමපාතව. එහෙම නැති වුණොත් ඒක උදාසීන බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපි පුරුදු පුහුණු කරන මේ ධර්මතා හැම විටම සමතුලිත වෙන්නට ඕන අවශේෂ කාරණාවලට. එතකොට අපි මෙතනදි මතක තියාගන්නට ඕන දේ තමයි කුසල ධර්ම කියලා ඒවා ਸਰවතෝබද්ද නැහැ ඒවත් සංස්කාර ධර්ම. කුසල ධර්ම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සංස්කාර ධර්ම සමූහයක් තමයි කුසල ධර්ම කියන්නේ. එතකොට ඒ කුසල ධර්ම කියලා අපිට ਸਰවතෝබද්ද විදිහට ආ කුසල නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම අපිට පරිහරණය කරන්න බෑ. එතකොට ඒක ඒ අදාළ මාත්‍රාවේදී තේකකට සීනි ටිකක් දැම්මහම රසයි ගුණයි හැම පැත්තම. හැබැයි සීනි වැඩි වුණොත් ඒක අගුණයි. එතකොට ව්‍යංජනයේට ලුණු ටිකක් දැම්මහම ඒක රසයි ගුණයි. හැබැයි ලුණු වැඩි වුණොත් ඒක අගුණ වෙනවා. ඒතකොට හැමදේම එහෙමයි. ඒ අදාළ මාත්‍රාවේදී තමයි ඒ ඵලය දරන්නේ. අපි මේක මේ මුල් අවස්ථාවවලදී ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කරලා දුන්නා. මේ හොඳ කියන එක තීරණය වෙන්නේ එක්තරා තැනකදී. අමෝම හොඳට පැහිච්ච අමෝම ගෙඩියක් කඩලා අපි දවස් කීපයක් වහලා තිබ්බන් පස්සේ ඒක හොඳට ඉදෙනවා. එතකොට සුවඳයි, රසයි, ගුණයි එතකොට දවස් 3කින් නම් මේක යෙදුනේ තව දවස් 3ක් අපි වහලා තිනවා වඩා හොඳ වෙන්න. එතකොට ඒක කුණු වෙනවා. එතකොට දවස් 3කින් හොඳ වුණා නම් දවස් 6කින් වඩා හොඳ වෙන්න ඕන කියලා අපිට තර්කයක් ගොඩන ගන්න පුළුවන්. හැබැයි තර්කය එහෙම වුණාට ප්‍රායෝගික ලෝකේ දේවල් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාරු දේශනා කරන දහම අතක්කාවචරයි. තර්කයෙන් විතරක් පැමිණෙන්නට බෑ. තර්කයෙන් යා හැකි යම් යම් කර්ම තියෙනවා. ඒ තර්කයෙන් හඳුනා ගැනීම වරදක් නෑ. හැබැයි හැමදේම තර්කයෙන් ගණනය කරන්නට බෑ. එහෙම ගණනය කරන්නට ගියොත් වරදිනවා. එතකොට දැන් දැන් මේ කාරණේ පැහැදිලි කරන්න දවසක් එක ස්වාමීන් වහන්සේ නමක් හොඳ උදාහරණයක් කියලා තිබුණා. අට දෙකට බෙදුවාම කීයද? ඉතින් හැමෝගෙම ඔළුවල තියෙන්නේ අට දෙකට බෙදුවාම හතරයි. ඒ ඒ මුත්‍රායක් තමයි එන්නේ. එතකොට අර හම්බුරු පෙන්නලා තියෙනවා නෑ. 8 2ට බෙදුවාම 4යි 4යි වෙන්නත් පුළුවන්. 5යි 3යි වෙන්නත් පුළුවන්. 6යි 2යි වෙන්නත් පුළුවන්. 7යි 1යි වෙන්නත් පුළුවන්. 8 2ට බෙදුවාම 16 වෙන්නත් පුළුවන්. ඒ මොකද ඉරටු කැලි 8ක් අරගෙන ඒක 2ට බෙදුවොත් ඒක 16ක් වෙනවා. කැලි 16ක් වෙනවා. ඒතර මේ විදිහට ඒකේ විවිධ පැති මතුවෙන්නට පුළුවන්. ප්‍රායෝගික ලෝකයේ තුල. ඒ නිසා අපට තර්කයක් හැටියට ඒකාන්තික බවක් නිර්මාණය කරන්නට බෑ මේ විශ්ව ධර්මතාවයන් පිළිබඳව. ඒක අවස්ථාවත් එක්ක පුද්ගලයාට අනුව අවස්ථාවට අනුව සාධකයට අනුව ප්‍රමාණයට අනුව ඒ හැම දෙයකට අනුව ඒක අනන්‍ය වූ ඵලයක් නිර්මාණය කරන්නට පුළුවන්. ඒ නිසා අපිට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ අච්චුවක් නෙමෙයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ ඒ ඒ තැනට අදාළව සති සම්පජඤ්ඤයෙන් යුක්තව හසුරුවා ගත යුත්තක්. සමබර. ඉතින් අන්නේ සමබරතාවය අපිට පවත්වාගෙන යන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ මඟ පෙන්වන්නේ හරියට ඒ තමන්ගෙන් වෙන්නට ඕන යුතුයකම් වගකීම් ටික සමතුලිතව කොහොමද ඉටු කරන්නේ. එතකොට සේවකයා රකින්න ඕනේ සේවකයා රකින්න ගිහිල්ලා සමස්ත ආයතනයම කඩා වැටෙනවා නම් ඒක නිවැරදි නිවැරදි සංරක්ෂණ ක්‍රමවේදයක් නෙමෙයි. දැන් අර අපිත් එක්ක කතා කරපු උපාසක මහත්තයාට මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට ඔහු උත්සාහ කරනවා දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති කියලා ඇසූදේ ඇසූදේට සීමා කරලා දුටුදේ දුටුදේට සීමා කරලා ඒක මනසට නොගෙන ඉන්න උත්සාහ කරනවා. දැන් මේ ප්‍රයත්නය හොඳ දෙයක්. දැන් මේ මේ ධර්මකාරණේ ගැඹුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වටිනාම ධර්මකාරණ. දැන් මොකක් නිසාද ඔහුට මේ අර්බුදය ඇති වුනේ? Tamanගේ මනස පුහුණු කරන්නට දෙසූ ධම් කරුණ ආයතන පරිපාලනයට යොදා ගැනීමේ පටලවිල්ල තුල තමයි අර ඔසුව විස වෙන තැනටපත් උනේ. ඉතින් ඒ නිසා තමන් තමන්ට තමන් යටතේ වැඩ කරන තමන්ට උපකාර කරන සේවක සේවිකාවන්ගේ හැකියාවන්ට සරිලන ආකාරයෙන් වැඩ කටයුතු පවරන්නටත් ඕන. ඒ අයගේ දැනුම හැකියාව වර්ධනය කරගන්න උදව් කරන්නට ඕන. ඒ වගේම රෝගී වුණු විට ඒගොල්ලන්ට සහාය වෙන්නට ඕන. අවශ්‍ය අවස්ථාවන්දී නිවාඩු දෙන්නට ඕන. බත් වැටුප් නිවැරදි විදිහට දෙන්නට ඕන. ඒ සියලු දේ සමසන්නට ඕනේ. හැබැයි ඒතනත් අය සියල්ල ලබාගෙන નિවරදිව අදාළ කාර්යභාරය ඉටු කරන්නේ නැතිනම් ඒ තනතට අවවාද කරන්නට ඕන, අනතුරු අඟවන්නට ඕන, ඒත් සැකසෙන්නේ නැත්නම් බැහැර කරලා ඉවත් කරලා වෙනත් සුදුසු කෙනෙක් ආයෝජනය කරගන්නට ඕන. එහෙම නොවුනොත් එහෙම සමස්ත ආයතනේ කඩා වැටෙනවා. එහෙම ආයතනේ කඩා වැටෙන්නට ඉඩ හැරලා පුද්ගලයෙක් මත පමණක් යැපෙන්නට උත්සාහ කරනවා නම් ඒ තරත්තා නිවැරදි පාලකයෙක් වෙන්නේ නැහැ. නිවැරදි ස්වාමියෙක් වෙන්නේ නැහැ. නිවැරදි ආයතන ප්‍රධානියෙක් වෙන්නේ නැහැ. එතකොට ආයතන ප්‍රධානියෙක් හැටියට කටයුතු කරනකොට සාමියෙක් වෙනකොට පාලකයෙක් වෙනකොට ඒ විදිහේ දක්ෂතාවයක් ඇතිව කටයුතු කරන්න සිද්ධ වෙනවා පුද්ගලිකව Tamanට යම්කිසි හැකියාවක් ඇති කරගෙන Tamanගේ හැකියාවෙන් වැඩ කරනවා කියන එක වෙනම කාර්යයක් තමන් යටතේ ඉන්න පිරිසගේ දැනුම හැකියාව කුසලතා හඳුනාගෙන ඒවා නිසි විදිහට අදාළ කාර්යෙහි යොදවලා සමස්ත යාන්ත්‍රණය සක්‍රිය කරනවා කියන එක වෙනම කාර්යයක්. ඉතින් ඒ නිසා අපිට හුඟක් වෙලාවට ওই කරුණු දෙක වරදින්න පුළුවන්. පුද්ගලික දක්ෂතා තියෙන කෙනා අපි ඒ දක්ෂතාවය ගැන හිතලා එයා පරිපාලන ක්ෂේත්‍රය තුල නැගිට්ටෝලා තියෙනවා. ඒ තිබ්බෙන් පස්සේ සමස්තය අවුල් වෙනවා. ඒ මොකද ඔහුට පුරුදු වෙලා තියෙන්නේ ඒ තමන්ගේ වැඩ කොටස කැප වෙලා කරලා විතරයි. අනිත් අය වෙතට හසුරුවලා පුරුද්දක් නැහැ. ඒ නිසා තමයි මේ පරිපාලනය පිළිබඳව වෙනම ඉගෙන ගන්නට සිද්ධ වෙන්නේ. වෙනම පුහුණු කරන්නට සිද්ධ වෙනම කුසලතා දියුණු කර ගන්නට සිද්ධ වෙන්නේ. ඒ ඒක වෙනම හැකියාවක් නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ සමාජයේ පවත්වාගෙන යද්දී අපි නැවැත්ම සඳහායි මේ ගමන යන්නේ නමුත් නැවැත්ම සඳහා ගියා වුණාට මේ පැවැත්ම පිළිබඳ මේ මූලධර්ම අපි තේරුම් අරගෙන ඒක පවත්වාගෙන යන්නට දක්ෂ වෙන්න එතකොට දැන් ওই විදිහට ස්වාමියා තමන්ගේ වගකීම් යුතුයකම් කොටස ඉටු කරනකොට සේවකයා ඊට අනුරූපීව ඒ ස්වාමියා වෙනුවෙන් කටයුතු කරන්න ඕන කලින්ම අවදි වෙලා ක්‍රියාත්මක වීම සැමට පසුව නිින්දට යාම. එතකොට මේ මම කිව්වේ මේ කරුණ දක්වලා තියෙන්නේ අර ඒ නිවසේම රැඳිලා සේවය කරන කෙනෙකුගේ පදනම මත තමයි මේ ගොඩක් කරුණු බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ දුන් දෙ පමණක් ගැනීම. ඒ කියන්නේ හොරමරකම් කරන්නේ නැතිව වංචා කරන්නේ නැතුව Tamanට ස්වාමියා විසින් දුන්නු දේ පමණක් ගන්න. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි ස්වාමියාට කියලා තියෙන්නේ රසවත් දෙයක් ලැබුණොත් සේවකයාටත් දෙන්න. මොකද එහෙම නැති වෙනකොට තමයි සේවකයාට ඒක හොරකම් කරන්න හිතෙන්නේ. ඉතින් එහෙම නොවන හැටියට දෙපැත්තෙන්ම කරුණු ගොනු වෙනවා. ඊළඟට සේවකයා විසින් මනවින් තම කාර්ය ඉටු කිරීම. ඊළඟට ස්වාමියාගේ කීර්තිය පැතිරෙන ආකාරයෙන් කතා කිරීම ක්‍රියා කිරීම. එතකොට සමහර සේවකයෝ අපි දකිනවා ඒ සේවකයෝ විසින් තමයි ප්‍රධානියාගේ අපකීර්තිය පතුරවන්නේ. ආයතනයේ අපකීර්තිය පතුරවන්නේ. ආයතන බංකොලොත් වෙන තැනට සම්පූර්ණම එක එක කයි කතන්දර පතුරවන්නේ අර වැඩ කරන සේවක පිරිස සමහර ආයතන වල අපි දකිනවා මේ වැඩ කරන සේවක පිරිස තමයි මේ ආයතනයේ නගා සිටවන්ට ඒකේ කීර්ති ഘോഷාව පැතිරෙන හැටියට කතා බහ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක තීරණය වෙනවා මේ වැඩ කරන සේවකයා සතුටින් හොඳ හිතින්ද ක්‍රියාත්මක වෙන්නේ නොසතුටින් නොමනාපෙන් පරිගන්නා චේතනාවෙන්ද ක්‍රියාත්මක ඉතින් එතන වරද කොතනින්ද සිද්ධ වෙන්නේ? ඒ පැත්තට අනුව සසර ගමනේ ඒක විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් තමන්ගේ පැත්තෙන් එහෙම අඩපණ වීමක් නොවෙන්නට තමන් සැලකිලිමත් වෙන්නට ඕන. අනෙක් පසිනුත් ඒ දේවල් වඩා ශක්තිමත්ව පවත්වා ගන්න තමන් පාලකයෙක් නම් තමන් ස්වාමියෙක් නම් තමන් ප්‍රධානියෙක් නම් තමන් තුළ ඒ දක්ෂතාවය ඇති කරගන්නට ඕන. ඊළඟට උඩ දිශාව හැටියට දක්වන ශ්‍රමණ බ්‍රාහ්මණයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් ඒ කියන්නේ පැවිදි පක්ෂයේ විසින් ක්‍රියා කළ යුතු කරුණු හයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඊළඟට උඩ දිසාව නම් වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් පිළිබඳව පිළිපදින්නට ඕන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒතර ශ්‍රමණ බ්‍රාහ්මණයින් පිළිබඳව දායක කාරකාදී මෛත්‍රී සහගත කාය කර්මයෙන් මෛත්‍රී සහගත වචී කර්මයෙන් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් ඊළඟට නොයසු දොරින් ඒ කියන්නේ Tamanගේ නිවස උන්වහන්සේලාට විවෘත තැනක් හැටියට ඊළඟට සිව්පසයෙන් උපස්ථාන කිරීම එතකොට සිත කය වචන කියන තුන් දොරින්ම මෛත්‍රී පූර්වක මෛත්‍රී පූර්වක කියලා කියන්නේ උන්වහන්සේලාගේ යහපත අභිවෘද්ධිය අපේක්ෂා කරන සිතේ ක්‍රියා කිරීම. එතකොට අපි මේවා පිළිබඳව අර උපාසක ගුණ ගැන කතා කරනකොට මේවා පිළිබඳව දීර්ඝව කතා කළා. කොහොමද පැවිද්දන් පිළිබඳව දායකයෙකු එහෙම නැත්නම් උපාසකවරේ පිළිපදින්න ඕන කියන කාරණා. එතකොට සිව්පසෙන් උපස්ථාන කිරීම පමණක් නෙමෙයි උන්වහන්සේලාගේ යහපත અભිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම. ඉතින් එහෙම නොවනකොට තමයි දායකකාරකාදීන් විසින්ම උන්වහන්සේලා පිළිබඳව ද්වේෂ සහගතව වෛරීව සමහරට උන්වහන්සේලාගේ අගුණ පතුරවන්නට ඊළඟට පොඩි දුර්ගුණයක් ලොකු කරලා පෙන්වන්නට එහෙම කටයුතු කරන අවස්ථා අපේ සමාජයේ පෙනෙන්නේ ඒ වගේම මෛත්‍රී සහගත සිතෙන් කටයුතු කරනව වෙනුවට සමහරලාට ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එහෙම නැත්නම් වෙනත් වෙනත් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් එහෙම නැත්නම් වෙනත් දූෂිත මනෝභාවයන්ගෙන් එහෙම ඉතින් විවිධ විදිහට ඒ සම්බන්ධතා ගොඩ නැගුණොත් එතන බරපතල සමාජ විනාශයක්. එතන දෙදරා යාමක් සිද්ධ වෙන්නේ. ඒතර මෛත්‍රී පූර්වක බව කියලා කියන්නේ ඒ ශ්‍රමණයන් වහන්සේලා කායික වශයෙන් මානසික වශයෙන් සුවපත්ව සුවසේ ಗುಣධම් වඩන්නට උන්වහන්සේලාට තමන් සහාය වීම. ඒක කායිකවත් වාචසිකවත් මානසිකවත් තමන්ට ඒ සහයෝගය ලබා දෙන්නට තමන් උනන්දු වෙන්න ඕන. ඒ වගේම උන්වහන්සේලාට සුවසේ ගුණධම් වඩන්න අවශ්‍ය සිල්පස පහසුකම් තමන්ට පුළුවන් හැටියට කරුණා මෛත්‍රියෙන් සපයා දෙයි. එතකොට එහෙම කරන දායක කාරකාදීන්ට පැවිද්දන් විසින් කරුණු 6කින් සංග්‍රහ කරන්නට ඕන පවින් වැළැක්වීම යහපතෙහි යෙදවීම ඊළඟට යහපත් සිතින් අනුකම්පා කිරීම නොඇසූ දහම් කරුණු කියා දීම අහලා තියෙන දහම් කරුණු නැවත නැවත පහදලා ඒවා පිළිබඳව සැකසංකා දුරු කිරීම ඊළඟට ස්වර්ග මාර්ගය කියා දීම එතකොට මෙතන විමුක්ති මාර්ගය කියා දීම කියලා එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. ඒකත් විශේෂ කාරණයක්. ඒ කියන්නේ ගිහිව වාසය කරන අය අතර ඉන්නට පුළුවන් විමුක්තිය සඳහා සුදුසුකම් තියන අය. එතකොට ඒ සුදුසුකම් තියන අය ගිහි ජීවිතය තුළ ඉඳගෙනම සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය ලබාපු අය හිටියා ඒ වගේම අරහත්ත්වයටපත් වෙච්ච අයත් හිටියා හැබැයි අරහත්ත්වයටපත් වෙලා එක්කෝ පැවිදි වෙන්නට ඕන නැත්නම් පිරිනුවන් පාන්නට ඕන ඔය දෙකෙන් එකකටපත් වෙනවා ගිහියෙක් හැටියට අරහත්ත්වයටපත් වෙනවා ඒතර අනාගාමී ඵලය දක්වාම ගිහි ජීවිතය තුල කටයුතු කරපු අය හිටියා නමුත් ඒක විශේෂ අවස්ථාවක් එතකොට ඒ අය සාංශාරික වශයෙන් ඇති කරගෙන යන ප්‍රාර්ථනා ඇති කරගෙන යන පුහුණුව කැපකිරීම ඒක විශේෂ අවස්ථාවක් විශේෂ තත්වයක් ඒක. එහෙම නැත්නම් පොදුවේ ගිහි ගිහි සමාජය පවෙන් වළක්වලා සුචරිතෙහි යොදවලා ඒ අයට යහපත් විදිහට මේ සසර පැවැත්ම සකසා ගන්නට මඟ පෙන්වීම. එතකොට විමුක්තිය දක්වා යන ගමනේදී නිර්වද්‍යව ඒ තමන්ගේ පැවැත්ම සකසා ගන්නට මඟ පෙන්වා දීම තමයි පැවිද්දාගේ ප්‍රධාන කාර්යභාරය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් අපි මේ අද මේ මේ කතා කරන මාතෘකා, ඒ කියන්නේ නැවැත්ම සඳහා පැවැත්ම. අපි යහපත්ව සකසාගන්නේ කොහොමද? අන්න ඒ ගමන් මඟ පෙන්වා දීම තමයි ඒ ගමන් මඟ පෙන්වා දීම තමයි පැවිද්දාගේ ප්‍රධාන වගකීම හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ භූමිකාවන් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මෙහිදී අපට මතු කරගත යුතු ප්‍රධානම කාරණයක් තමයි මේ භූමිකාවන් සම්බන්ධයෙන් අපි භූමිකා 6ම පිළිබඳව කතා කළා. පසුගිය සතිවල සහ දැන් අද මේ කරුණු දෙකත් එක්කලා එතකොට මෙහිදී අපිට අර අපි පසුගිය සතියේ කතා බහ කරපු සමානාත්මතාවය කියන්නේ මොකක්ද? ඒ සමානාත්මතාවයේ අර්ථවත් වෙන්නේ කොහොමද කියන එක ප්‍රධාන වශයෙන්ම අපිට තහවුරු වෙන්නේ මේ භූමිකාවල කාර්යභාරය ගැන කතා කරනකොටයි. ඒ කියන්නේ සමස්ත සමාජ සංස්ථාව පවත්වාගෙන යාමේදී එක්කෙනෙකුගේ කාර්යභාරය අනෙක් කෙනාගේ කාර්යභාරයට වඩා අඩු හෝ වැඩි කියලා තක්සේරු කරන්නට අවතක්සේරු කරන්නට පුළුවන්කමක් නැහැ. කාර්යභාරයන්හි විවිධත්වයක් තියෙන්නට පුළුවන්. ඒ විවිධත්වය හඳුනාගෙන අපි කටයුතු කරන්නට ඕන. පුද්ගල විවිධත්වය හඳුනාගෙන කාර්යභාරයන් පවරන්නට ඕන. නමුත් ඒ කාගෙනුත් කෙරෙන කාර්ය මේ සමස්ත පැවැත්ම සඳහා එකසේ වැදගත් වෙනවා. ඒ නිසා මේ හැම චරිතයක්ම හැම පුද්ගලයෙක්ම සමාන විදිහේ වැදගත්කමක් දරනවා. පුද්ගල තරාතිරම කුමක් වුණත් මේ සමස්ත සමාජ පැවැත්ම තුළ හැම පුද්ගලයෙකුටම එක හා සමාන වටිනාකමක් එකතු වෙනවා. අන්නේ වටිනාකම හරියට තේරුම් ගත්තොත් තමයි අපිට සමානාත්මතාවයෙන් සමාජය තුළ කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා ටික අද දවසට ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් අපි දැන් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.